කනිෂ්ක විජේනායක මහත්මයා අවසරයි පින්වත් ස්වාමීන් වහන්ස පින්වත් ස්වාමීන් වහන්ස මේ කාමය කියලා කියන්නේ කුමක්ද ස්වාමීන් වහන්ස මේ සංකල්ප රාගෝ පුරිසස්ස කාමෝ කියලා තියෙනවා ස්වාමීන් වහන්ස ස්වාමීන් වහන්ස මම මම ස්වාමීන් වහන්ස ඒ කියන්නේ මේ මම කොලේක ලිව්ව මට කාමයේ තියෙන දේවල් ස්වාමීන් වහන්සේ. එතකොට ස්වාමීන් වහන්සේ මට තේරුණා ස්වාමීන් වහන්සේ මේ දැන් සමහර අයගේ කියන්නේ වැරදි දැකීම ස්වාමීන් වහන්සේ මගේ හිතට කියන්නේ තක්ගාලා ඒක ගොඩක් වෙලා අල්ලගෙන තියෙනවා මේ කායි හරි වැරද්දක් දැක්කොත් මේ එහෙම ඒක ස්වාමීන් වහන්සේ දැන් එතනින් මම මේ ගැටෙන්නේ මේ මම හරි කියලා හිතන නිසානේ ස්වාමීන් වහන්සේ ඒකත් ස්වාමීන් වහන්සේ කාමයේද නැහැ. දැන් කාමය කියලා කියන්නේ කැමති වෙන බව. අපි යමකට කැමති වෙනකොට ඊට ප්‍රතිවිරුද්ධ දෙයට අකමැති වෙනවා. ඒ නිසා කාමයත් එක්කම පටිඝය මතුවෙනවා අත්වල බඳන. කාමයයි පටිඝයයි ඒ කියන්නේ ලෝභයයි ද්වේෂයයි එකසිතක පහළ වෙන්නේ නැහැ. ඒවා එකිනෙක විරුද්ධ ධර්ම. හැබැයි විරුද්ධ ධර්ම වුණාට ඒක හරියට නිකන් අර අහසට පොළව උස මිටි ආලෝකය අඳුර සැප දුක හොඳ නරක ඒවා හාත්පසින් වෙනස් ධර්මනේ වෙනස් ධර්ම වුණාට ඒවා ලෝකේ හැම විටම එකට තියෙනවා දැන් අෂ්ටලෝක ධර්මය ගැන කතා කරනකොට බුදුහාර යුගල වශයෙන් දේශනා කරන ලාභ අලාභ ඉතින් ලාභ අලාභ කිව්වම හාත්පසින් වෙනස් වෙනස් වුණාට ලාභය මත තමයි අලාභය තීරණය වෙන්නේ අලාභය මත තමයි ලාභය ඒක වෙන් කරන්න බැරි ධර්ම දෙකක් ඊළඟට සැප දුක සැප සහ දුක කියන්නේ හාත්පසින් ප්‍රතිවිරුද්ධ ධර්ම දෙකක්. හැබැයි සැප අනුව තමයි දුක තීරණය වෙන්නේ දුක අනුව තමයි සැප තීරණය. අන්න ඒ වගේ කාමය සහ ද්වේෂය කියලා කියන්නේ හාත්පසින් ප්‍රතිවිරුද්ධ ධර්ම දෙකක්. නමුත් එකට යුගල වශයෙන් පවතින ධර්ම දෙක අනිවාර්යෙන්ම ඇලීම මත Taman යමකට කැමති වෙනකොට සංකල්පීය වශයෙන් ලෝකේ කාම කියලා දෙයක් නැහැ. අපි ඇසින් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් සිතින් අරමුණු කරන දේවල් වලට අපි කැමති වෙනවා නම් ඒවා හඳුන්වනවා කාම කියලා. එතකොට ඒ අපි කාම වශයෙන් යමක් ග්‍රහණය කරගත්තාම කාම සංඥාවක් කාමයේ පිළිබඳ ආකෘතියක් කාමයේ පිළිබඳ මනෝභාවයක් අපිට ඇති වුනහම ඊට වඩා ප්‍රතිවිරුද්ධ සංඥා ආකෘති මනෝභාවයන් පැමිණෙනකොට අපේ මනසෙ ප්‍රතික්ෂේප වෙනවා ඒ ප්‍රතික්ෂේපෙම අර අපි කැමති දේ කොච්චර තදින් අල්ලා ගන්නවද ඒ අල්ලා ගන්නා තරම් තදින්ම අපි අකමැති දේ ප්‍රතික්ෂේප කරනවා දැන් ප්‍රතික්ෂේප කරන්න පටන් ගත්තට පස්සේ අපි කැමති වෙනවා කියන්නේත් අරමුණට අගයක් දීම අපි අකමැති වෙනවා කියන්නේ ප්‍රතික්ෂේප කරනවා කියන්නේත් අරමුණට අගයක් දීම අපි හොඳයි හෝ නරකයි කියලා අගයක් දුන්නු ගමන් ඒ අරමුණ මනසේ පළපදියම් වෙන්නට ගන්නවා ඒ අරමුණ නැවත නැවත මනසට එන්න ගන්නවා ඒක බලවත් වෙන්නට ගන්නවා අන්න එතකොට ඒකෙන් උපාදානයක් හටගන්නවා එතකොට තණ්හා පච්චය උපාදානං කියලා කිව්වහම තණ්හාව තියෙන දේවල් විතරක් නෙමෙයි අපි ද්වේෂ කරන දේවලුත් උපාදාන වෙනවනේ. ඉතින් එහෙනම් කොහොමද තණ්හාපච්චය කියන්නේ කියලා අපට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඒකත් තණ්හාපච්චයම තමයි. තණ්හාව නිසා තමයි අර ගැටුම ඇති වෙන්නේ. ගැටුම නිසා තමයි අපට ඒ ගැටෙන දේ පිළිබඳ උපාදානය ඇති වෙන්නේ. ඒ නිසා තමයි අපිට ඒවා මනසින් ලේසියෙන් අයින් කරගන්න බැරි. මොකද අපි අර කැමති දේ උපාදාන කරගන්නා තරම් බලවත් විදිහටම අකමැති දේහි ගැටෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා අර කැමැත්ත ඇයි මම මේකට කැමති වෙන්නේ කියලා ඒක පිළිබඳව තියෙන අවිද්‍යාව අඩු කරන අඩු කරන තරමට අර ගැටීම පිළිබඳව තියෙන බලවත් බව ටික ටික දුර්වල වෙන්න පටන් ගන්නවා.